නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාවේ කමඨාන් දේශනාවයි අද අපි කමඨාන් දේශනාවට මාතෘකා කොට ගන්නේ ආස්වාස ඇතුල් වී හුස්ම නැවතුණු ස්ථානයේ සීය පීඨන කමඨාන කොහොමද සිදු වෙන්නේ ඒ කමඨාන තුලින් මාර්ගඵල නිවන් අවබෝධ වෙන්නේ කොහොමද ඒක වැඩයුතු වැඩිය යුතු ආකාරය තමයි අද අපි සාකච්ඡාවට භාජනය කරන්නේ අපි දන්නවා මේ ආනාපාන සති භාවනාව මේ භාවනාව පිළිබඳ අපි নানা ප්‍රකාර කරුණු කාරණා සාකච්ඡා කරලා තිබුණත් මේ ආස්වාස ප්‍රාස්වාසය කියන මේ ව්‍යායාමය ජීවිතේ සෑහෙන කාලයක් අපි පුරුදු කරලා තිබුණත් අපට තියෙන ලොකුම ගැටලුව තමයි අපගේ ආයතනයක් විසින් සිදු කරන මෙම ගනුදෙනුව අපට තේරුම් ගන්න නොහැකි වීම. එම නැත්නම් ආස්වාස ප්‍රාස්වාසය කියන මේ ක්‍රියාවලිය නිසා Tamange සිතට ඇතිවෙනා වූ වෙනස්කම් දියුණු වීම ඥානපාල වීම පිළිබඳ අවබෝධයේ මදිකම මෙවැනි ප්‍රශ්න වලට විසඳුම් ලබා දීම අරමුණු කරගෙන මේ කමඨාන් දේශනාව අපි දේශනා කරනු ලබනවා මේ කමඨාන් දේශනාවේ තියෙන කරුණු කාරණා මාර්ගයේ වඩන භාවනා යෝගියාගේ අත්පොතක් වශයෙන් එහෙම නැත්නම් ඒ කමඨාන සාර්ථකත්වයේ කරගන්න කන්ද නගින්න කෙනෙකුට දෙන ඇරමිටක් වාගේ එයාට උපකාරක දේශනාවක් වශයෙන් සලකන්නට ඕනේ එහෙනම් ඊට වඩා යම් කිසි දෙයක් අත්දැකීමෙන් ලබනවා නම් ප්‍රඥාවෙන් දකිනවා නම් ඒ කරුණ කාරණාත් අනිත් සංගයා වහන්සේලාගේ දියුණුව පිණිස යහපත පිණිස ඒවත් දේශනා කර දීම අවවාද අනුශාසනා වශයෙන් ලබා දීම අපි විසින් සිදු කර යුතුයි. එහෙනම් අද දින මේ මොහොතේ අපගේ ප්‍රධාන මාතෘකාව වන ආස්වාස ඇතුල් වී හුස්ම නැවතුණු ස්ථානයේ සිය පැවැත්වීම කියන කමඨාන කොහොමද වඩන්නේ කියලා බලනකොට භාවනා යෝගියා ආස්වාස ප්‍රාස්වාස කරනවා මේ ආනාපාන සති භාවනාව මේ ආකාරයෙන් වඩාගෙන යනකොට සෑන කාලයක් මේ භාවනාව තුළ නිරත වෙනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේ ආස්වාසය සිදු වෙනවා ප්‍රාස්වාසය සිදු වෙනවා මේක ඉතින් හැමදාම සිදු වෙන එකක් නේ මේක තුල මොකවත් නැහැ මොනවාරි විශේෂ දෙයක් සිදු වෙනවද කියලා බලනකොට මේ ආස්වාසය කියන මේ වාතය ඇතුල් වෙලා නාසය තුල ගින් ඉවර වෙනකොට මේක නවතිනවා ආස්වාසය ඇතුල් වී මෙම උස්ම නැවතුණු ස්ථානයේ මොනවද කියලා බැලු තියෙන්නේ කියලා බැලුවාම හැමදේම නැවතිලා ආස්වාසය ඇතුල් වෙනකොට විශාල ක්‍රියාකාරී ස්වභාවයකින් ඇතුල් වෙලා ඒ ආස්වාසය වේගයෙන් ඇතුල් වෙලා ක්‍රමානුකූලව වේගය අඩු කරලා වේගය ක්‍රමානුකූලව සියුම් වෙලා ගින් නැවතෙනවා නැවතිච්ච තැන පීඩනයක් නැහැ, ගැටීමක් නැහැ, කම්පනයක් නැහැ. එතන කිසිම තොරතුරකුත් නැහැ. එතන ඔක්කොම නැවතිලා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ආස්වාසය ඇතුල් වෙලා මේ ආස්වාසය ඇතුල් වෙලා ගින් නවතින තැන තමයි මේ නිවන තියෙන්නේ. එහෙම නැත්නම් නැවතීම තියෙන්නේ. එනම් මේ නැවතෙන ස්වභාවය පිළිබඳ මේ භාවනා යෝගියාට අවබෝධය ඇති වෙනකොට මේ භාවනා යෝගියාට කල්පනා වෙනවා මේ ප්‍රාස්වාසය පිටවගින් අවසන් වෙන ස්ථානයේ සිය පීටනවා එන ඇතුල් වෙන ආස්වාසයෙන් නවතින තැනත් එළියට පිටත් වෙලා යන ප්‍රාස්වාසය පිටත් වෙලා ඉවර වෙනකොට නවතින තැනත් කියන මේ ස්ථාන දෙක තුල එයාට ඥානයක් පාළ වෙනවා මේ තැන් දෙකේ නැවතිච්ච තැන් දෙකක් තියෙනවා. මොකද්ද මේ ආස්වාසය ඇතුල් වෙලා ගින් නවතින තැනත් ප්‍රාස්වාසය පිට වෙලා ගින් නවතින තැනත් අතර තියෙන නැවතීමේ සංයාව එහෙම නැත්නම් නැවතීමේ ස්වභාවය කියලා බලනකොට මේ භාවනා යෝගියාට මේම කාරණාවක් තේරෙනවා. මොකද්ද මේ ලෝකේ සෑම ක්‍රියාවක්ම ක්‍රියා වෙලා ප්‍රතිඵල දීලා ඉවර වෙලා ගින් නවතිනවා. සෑම සංඥාවක්ම සංස්කාර ධර්මයක්ම මේ ලෝකේ ක්‍රියාත්මක වෙලා ප්‍රතිඵල දීලා ඉවර වෙනකොට ඒකකින් නවතිනවා. මේ ධර්මතාවය පිළිබඳ අවබෝධය මේ ඥානෙ පාළ වෙනකොට මේ භාවනා යෝගියාට හිතෙනවා එනම් අපගේ ඇස මේ ලෝකයේ තියෙන රූප ටික දකිනවා අපගේ ඇස මේ වර්ණ කියන ධර්මතාවයේ දකිනවා එහෙනම් මේ ධර්මතාවය තුලින් පටන් ගත්තා වූ සෑම පීඩනයක්ම අපි මොකවත් නොකර සිටියානම් ඒක ඒමම ගින් තුනී වෙලා නැවතිලා යනවා. එහෙනම් මේ ආකාර ධර්මතාවය කන් දෙකෙන් බලනකොට ශබ්දයක් ඇයෙනවා ප්‍රතිචාර නොදක්වාම ශබ්දය තුනී වෙලා ඉවර වෙලා යනවා. රස දැනෙනවා රස කටට ඇතුල් කරන තාක්කල් ඒක තියෙනවා. මේ රසය කටට ඇතුල් කරන එක නැවතුවාම ටික වෙලාවකට පස්සේ රස නැහැ. අපට ඒ රසය අත්දකින්න බෑ. එනම් ලුණු රස, ඇඹුල් රස, තිත්ත රස, කාට රස, පැණි රස කියන මේ රස જાති දිවේ පවතින තාක්කල් විතරයි ඒක විඳින්න පුළුවන්. පසුව ඒක නැති වෙලා යනවා. ගඳ දැනෙන තාක්කල් විතරයි ගඳ දැනෙන්නේ. ටික වෙලාවක් යනකොට ගඳ නැති වෙලා යනවා. ඊට පස්සේ ඒ ගඳ කොහමද කියලා හිතන්න බෑ. හැබැයි දරාගන්න බැරි ගඳක් කියලා දන්නවා. හැබැයි මේක තමයි ගඳේ ස්වභාවය කියලා අරියටම ඒ විදිහටම අපිට හිතා ගන්න බෑ. ඒක තිබුණොත් විතරයි දෙන්නේ. සුවඳ මත කල්පනා කරලා බලනකොට මේ සුවඳටත් ඒ ආකාරයෙන්ම තමයි වෙලා තියෙන්නේ. සුවඳ පවතින තාක්කල් අපට දැනෙනවා ක්‍රමානුකූලව තුනී වෙලා නැති වෙලා යනවා. වේදනාවත් යම් කිසි තැනක කකුල වැදුනාම අතපය වැදුනාම අපගේ කය යම් කිසි භෞතික වස්තුවක් එක්ක ගැටුනාම වේදනාව අට ගන්නවා. හැබැයි වැඩිච්ච වෙලාවේ තියෙන වේදනාව සතියකින් විතර බලනකොට අඩු වෙලා මාසයකින් විතර බලනකොට ඒම එකක් නැහැ. ඒක නැති වෙලා. එහෙනම් මේ ඇති වෙලා පැවතිලා නැති වෙන මේ ස්වභාවය ගැන අවබෝධය ඇති වෙනවා. මේ ආස්වාසය ඇතුල් වෙලා අවසන් වෙන තැන නැවතෙනවා වාගේ ප්‍රාස්වාසය පිට වෙලා අවසන් වෙනකොට නැවතෙනවා වාගේ ඇති වෙලා පැවතිලා නවතින ඇති වෙලා පැවතිලා නැති වෙන මේ ස්වභාවය මේ භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙනවා යමක් ඇති වුණොත් ඒක පැවතිලා නතර වෙනවා නැති වෙනවා. ඒ වගේම යමක් ඇති වෙලා පිටත් වුණොත් පිටත් වෙච්ච දේ පැවතිලා නතර වෙලා යනවා. මේ ආස්වාස ප්‍රාස්වාස තුල මේ ලෝකේ පවතින සංස්කාර ධර්මය එහෙම නැත්නම් නාම රූප ගනුදෙනුව මේ තුලින් ප්‍රත්‍යක්ෂ වෙනවා මෙන්න මේ ආකාරයටමයි මේ ආස්වාස ප්‍රාස්වාසයේ සිදුවෙන මේ ධර්මතාවයට අනුවමයි මේ ලෝකේ හැම දෙයක්ම සිදුවෙන්නේ. එහෙනම් මේක විනිවිද දැක්කාම එයා මේ ලෝකේ කිසිම දෙයක් ක්‍රියාත්මක කරවන්නේ මොකවත් වෙනස් කරන්නේ මේ හැමදේම ඇති වෙලා පැවතිලා නැති වෙන්න අරිනවා කර්මයට ඉඩ දීලා නිස්සබ්ද වෙලා ඒ ඒ කර්ම ඒ ඒ කර්ම වලට ඕනෑ විදියට පිළිවෙලට ක්‍රියාත්මක වෙලා ගෙවිලා යන්න ඇරලා ඒකට සමවැදිලා බලාගෙන ඉන්නවා ලස්සනට මේක ගෙවි ගෙවි යනවා ඈට පේන රූප කනට ඇයෙන ශබ්ද නාසයට දැනෙන ගන්ධ දිවට දැනෙන රස කයට ලැබෙන ස්පර්ශ සිතට ලැබෙන සිතවිලි මේ හැම දෙයක්ම ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා ඇතුළතින් නැතුව නැවත මතුවලා පැවතිලා නැවතිලා යනවා මේ ආනාපාන සති කමඨානට වාගේ මේ ලෝකේ සෑම දෙයක්ම සිදුවෙන බව තේරෙනවා මේ අවබෝධයටපත් වුනාම මේ භාවනා යෝගියා මේ ලෝකේ කිසිම දෙයක් කරන්නේ නැහැ කෙරෙන දේ නවත්තන්න වෑයම් කරනවා මිසක් අනවශ්‍ය කර්ම කරන්නේ නැහැ තවත් කෙනෙකුගේ කර්මයට ඉමිකම් කියන්නේ නැහැ අලුත් අලුත් කර්ම හදාගන්න මේ විදිහේ දෘෂ්ටියකටපත් වුනාම අපි කියනවා එයාගෙන් බරපතල වැරදි තියා පොඩි වැරදිවත් වෙන්නේ නැහැ. එහෙනම් එයා සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් බවටපත් වෙලා. අද අපේ වර්තමාන ජීවිතය තුළ බැලුවාම ලොකු ලොකු වැරදි වෙන්නේ ඇයි? කර්මා කර්මඵල විශ්වාස නැතිකම. මේ ලබාපු මිනිසත් භවයේ මේවා නැවත විඳවන්න තියෙනවා විඳවන්න වෙනවා කියන ඒ විශ්වාසය නැතිකම නිසා තමයි අපි පලිගන්නේ බනින්නේ නිନ୍ଦා අපාස කරන්නේ එකට එක කරන්නේ මේ සෑම සිතුවිල්ලකටම කර්මයක් තියෙනවා ප්‍රතිඵලයක් තියෙනවා අපි මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට ඇවිදිනකොට සැතපෙනකොට අඩනින් දැන් ඉන්නකොට කතා කරනකොට මේ ඔක්කොම කර්මයි මේ පරිසම් දෙන්නේ. අපට පේන මේ වර්ණ මොනවද කියලා බලනකොට මේ සෑම වර්ණයක්ම අපට අපේ කර්මයට අනුව පේන්නේ. එහෙනම් කාන්තාරයක ඉන්න කෙනෙකුට කොළපාට පේනවද කියලා ඇහුවා. මෙයා කියනවා කොළපාට කියන්නේ මොනවද කියලා. එයා ඉපදිච්ච දවසේ ඉඳලා කාන්තාරේ ඉඳලා තියෙන්නේ කොළපාට කියන්නේ දැකලා නැහැ. එහෙනම් එයා දන්නේ වැලිවල පාට, ලා දුඹුරු පාට, කා පාටට උරු මේ පාට විතරයි එයා දැකලා තියෙන ජීවිත කාලේ. කැලාවක ඉන්න කෙනෙකුගෙන් අපි ආනවා වැලිවල පාට දන්නවද කිව්වම එයා කියන මම ඉන්නේ ගොඩාක් විශාල කැලාවක වැලි මන් දැකලා නැහැ. වැලි මොන වගේද කියලා. එහෙනම් එයා වැඩිපුර දැකලා තින්නේ පොළ පාට. එහෙනම් එවරස්ට් පැත්තේ ඉන්න කෙනෙක්, නේපාලේ පැත්තේ ඉන්න කෙනෙක් විශාල කඳුකර ප්‍රදේශවල ඉන්න කෙනෙකුට අපි ගින් කතා කරලා පස් දැකලා තියනවාද කිව්වා මෙයා කියන සුදු පාටයි නේද? ඇයි එයාගේ මා පොළවේ පස් ඔක්කම අයිස් වලින් වැහිලා අඩි 10ක් විතර අයිස් ගංගාවල් මිදිලා එහෙනම් එයා දන්නේ පස් කියනකොට සුදු පාට. එහෙනම් ඒ වගේ ප්‍රදේශවල කට්ටියකින් අපි අහනවා ගස්වල කොළ කොළවල පාට මොනවද කියලා ඇහුවාම එයා කියනවා කා පාට, තැඹිලි පාට, රතු පාට, ලා දුඹුරු පාට කියන මේ පාට කියන කොළ පාට කියන්නේ හේතුව කොළ පාට ගස් ඒ ප්‍රදේශයේ නැහැ. දැකලා නැහැ. එහෙනම් මේ ඇස්වලට පේන සෑම වර්ණයක්ම ඒ ඒ අයගේ චක්කු ප්‍රසාදයේ තියෙන තැම්පතුවට අනුව කර්මයට අනුවයි පේන්නේ කියනක අපට පැහැදිලියි. එහෙනම් අපට පේන දුස්සීලය අපේ කර්මය නේද? අපට පේන සීලවන්තය අපේ කර්මය නේද? අපට පේන සත්තු අපට පේන ඉරියව් අපට පේන සෑම සිද්ධියක්ම අපගේ කර්මය නිසා චක්කුව තුල තිබිච්ච ප්‍රසාදයේ ඇවිසීම නිසා තමයි අපට පේන්නේ අපගේ කර්මය නැති දෙයක් අපට දකින්න ලැබෙන්නේ නැහැ ජීවිත කාලෙම සතෙක් මරනවා දැකපු නැති මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. අවුරුදු 12 ඉඳලාම සත්තු දඩයම් කරලා සත්තු මරලා වෙළඳාම් කරපු මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. එයා ජීවිත කාලෙම සත්තු මරණ එකයි දැකලා තින්නේ. හැබැයි ජීවිතේ එකම වතාවක්වත් මස් කෑල්ලක් දැකලත් නැහැ. සත්තු මරණ එකක් දැකලා නැහැ. ඒම මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. එහෙනම් මේවා පේන්නේ Tamange කර්මානුරූපීව. ඉස්සෙල්ලාම අපි ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. අවබෝධ කරගන්න ඕනේ මගේ ඇසට පේන්නේ මගේ කර්මය. සෑම චලනයක්ම වර්ණයක්ම රූපයක්ම සිද්ධියක්ම මගේ කර්මානුරූපීව පේනවා කියන එක පිළිබඳ අපි ඉස්සෙල්ලාම ස්ථීර තීරණයකට එන්න ඕනේ. ඒ වගේම තමයි අපේ කනට ඇන ශබ්ද මොනවද? අපේ කර්ම. අපගේ කර්මය නැතුව අපට නිନ୍ଦ අපාස ඇෙන්නේ නැහැ. අපවාද ඇයෙන්නේ දොස් ඇයෙන්නේ එහෙනම් අපේ කනේ තියෙන සෝත ප්‍රසාදයේ තියෙන අඩුපාඩු නිසා අපි මිනිසුන්ට බැනලා බැනලා එකතු කරපු කර්මය තුලින් මේ ප්‍රසාදය ඇදිලා තියෙන නිසා බැනුම්මයි ඇයෙන්නේ. නිന്ദා අපහාසමයි ඇයෙන්නේ. ඇයි මේ ලෝක සත්වයාට අපි දීපු දුක ඒ කන් වලට දීපු වේදනාව අපට ලැබෙන්න එපාය. එහෙනම් මේ ඇයෙන වචන ඔක්කම මොනවද අපේ කර්මය? ප්‍රශංසාව, කීර්තිය කියලා ගත්තාම, ගෞරවය කියලා ගත්තාම, ඒවා මොනවද කියලා බැලුවාම ඒවත් අපේ කර්මය. සත්තු කෑ ගන්නවා තරහා යනවා. උලඟ වැඩි, ගස් කොළන් වල ශබ්ද වැඩි, ඒ තරහා යනවා. එහෙනම් මේ සෝත ප්‍රසාදය කියන මේ කර්මය කරනකොටගෙන සෑම තප්පරයක් ගානේ අපට කර්ම පරිසම් දෙනවා. එහෙනම් ඇයෙන සෑම ශබ්දයක්ම අපගේ කර්මයට අනුව ඇයෙන බව ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්නට ඕනේ. සමහර අය ගඳ හඳුරන්නේ ඇයි ගඳ ඉඹලා බලන්න අවස්ථාවක් ලැබිලා නැහැ කුණු ගොඩවල් ළඟින් ගිහිල්ලා නැහැ මලමිනි ළඟින් ගිහිල්ලා නැහැ මීයෝ මැරිච්ච ගඳවලට යා අවු වෙලා නැහැ කවදාවත් ගඳ කියන්නේ මොනවද කියලා දන්නේම නැහැ සුවඳ තමයි එයා කියන්නේ ගඳ කියලා. ඇයි? මේ සුවඳ වැඩි නම් එයා සුවඳයි කියලා අනුමත කරනවා. සුවඳ අඩු නම් එයා කියනවා අර තරම් සුවඳ නැහැ මේක ටිකක් ගඳයි කියලා කියන. ඒත් එයාට ගඳ කියන එකට නිර්වචනය දෙන්න උදාහරණ නැහැ. අර ගඳ අඩු එක සුවඳ අඩු එක ගන්ධය කියන නමින් එයා නිර්වචනය කරනවා. එහෙනම් මේ නාසයට ඇතුල් වෙන සෑම ආස්වාසයක්ම ප්‍රාස්වාසයක්ම මොනවද අපේ කර්මය ගඳ කියන්නේ කර්මය, සුවඳ කියන්නේ කර්මය, ආස්වාස ප්‍රාස්වාස කරන මේ වායු පිණ්ඩයේ සෑම තප්පරයක් ගානෙම ගඳක් පේනවා, සුවඳක් පේනවා. ඇයි මේ ලෝකයේ පවතින සෑම ලෝහයක්ම රසායනික ද්‍රව්‍යයක්ම මේ වායුවේ මිශ්‍ර වෙලා තියෙනවා. අණු වශයෙන්, තරංග වශයෙන්, පීඩන වශයෙන් මිශ්‍ර වෙලා තියෙනවා. එහෙනම් ඒක ආස්වාස ප්‍රාස්වාස කරනකොට ඒ සුවඳ අපට දැනෙනවා. දැන් බලන්න කිරි සුවඳ අපට දැනෙන්න ඕන නම් කිරි මත සිත පීකලා ආස්වාස ප්‍රාස්වාස කරන්න දින 3ක් යනකොට සම්පූර්ණ කිරි නාය ඇතුළට වක් කරන වාගේ කිරි සුවඳ දැනෙන්න පටන් ගන්නවා. ඇයි? මේ වායුවේ කැල්සියම් ධාතුව තියෙනවා. අපි කිරි වලට සිත තබලා කිරි සුවඳත් එක්ක ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරනකොට මේ වාතයේ තියෙන කැල්සියම් ධාතුවේ තියෙන සුවඳ වෙනම තේරෙන්න දැනෙන්න පටන් ගන්නවා මේ වාතයේ කිරි මිශ්‍ර වෙලා තියෙනවා කිරි ගමන් කරනවා කයට කියන එක අපට තේරෙන්න පටන් ගන්නවා එක රිසීවරේ කොයාගත්ත භාවනාවක් තමයි ඒ රිසීවරයාගේ නම බෝගර් කියලා රසායනික විද්‍යාව පිළිබඳ ගවේෂණය කරලා මේ ලෝකයේ රසායනික විද්‍යාවේ පියා කියලා කියනවා. නමුත් අධ්‍යාපන දැනුමක් මොකවත් නැහැ. ඒ බ්‍රාහ්මණ වංශයේ ඉගෙනගත්ත ශිල්ප විතරයි, ශාස්ත්‍රය විතරයි ආදන්නේ. රසායනික විද්‍යාව ගවේෂණය කරලා අවුරුදු 800ක් විතර ජීවත් වෙච්ච තපස්වරේ ඒ ඍෂිවරයා මේ සෑම වායු පිණ්ඩයක් තුළම සෑම රසායනික අණුවක්ම තියෙන බව තේරුම් අරගෙන ඒ ඒ රසායනික ගුණවල තියෙන ඒ අණුවල තියෙන වර්ණය, ගන්ධය, රසය, ඕජාව හරියට තේරුම් අරගෙන ඒක මත සිත පීතලා ඒ අණුව මේ වායු තරලයෙන් වැඩිපුර ශරීරගත කරලා ශරීරයේ ලෙඩ රෝග සනීප කරන්න පුළුවන්. ඒ ඒ ඉන්ද්‍රියන් වල තියෙන දෝෂ නිර්දෝෂ කරන්න පුළුවන්. අපගේ කයේ තියෙන යම් යම් ගැටලු එහෙම නැත්නම් රසායනික අඩුපාඩුකම් ඒවා මේ වාතය තුලින් වෙනස් කරගන්න පුළුවන් නිරෝගී කරගන්න පුළුවන් කියන විද්‍යාව සොයාගත්ත කෙනා. එහෙනම් එයාත් කරලා තින්නේ ආස්වාස ප්‍රාස්වාස ව්‍යායාමයේමයි. එහෙනම් සෑහෙන කාලයක් ආස්වාසයේ ප්‍රාස්වාසයේ ප්‍රගුණ කරලා මේ ආස්වාස ප්‍රාස්වාසය තුළ දැනට පවතින සෑම රසායන ගුණයක්ම තියෙන බව තේරුම් අරගෙන මේ වාතයක් වශයෙන් වායු පිණ්ඩයක් වශයෙන් මේ ඇතුල් වෙන්නේ අණු රාශියක එකතුවක් මේ අණුවල ආවර්තිතා වගේ තියෙන සෑම අණුවක්ම මේකේ පවතිනවා ඒවා වෙන වෙනම අඳුනා ගන්නා වූ විද්‍යාව ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ ඒ අනුමතසිත පීඨලා ඒ ඒ ಗುಣ ಗುಣමතසිත පීඨලා ඒ ಗುಣ ධර්ම ඒ රසායනික ಗುಣ ශරීරයට වැඩිපුර එකතු කරලා මිශ්‍ර කරලා ඒක තුළින් ලෙඩ රෝග සනීප කරන රසායනික විද්‍යාව ප්‍රත්‍යක්ෂ කරගෙන එහෙනම් අපට පේනවා මේ නාසයට ඇතුල් වෙන සෑම වායු පින්ඩයක්ම සෑම වායු තරලයක්ම අපගේ කර්මය ඒ කර්මානුරූපීව තමයි ආස්වාස ප්‍රාස්වාස වෙන්නේ කර්මයට අනුව තමයි ගඳ දැනෙනවද සුවඳ දැනෙනවද එහෙම නැත්නම් රසායනික වටිනාකමින් යුක්ත දේවල් අපට ලැබෙනවද එහෙම නැත්නම් දූවිලි ඇතුල් වෙලා පෙනාලු වල බැඳිලා අපට ලෙඩ රෝග ඇති වෙලා මරණයටපත් වෙනවද කියන එකත් මේ ආස්වාස ප්‍රාස්වාසය තුලින් කර්මානුරූපීව සිදුවෙන එකක්. එහෙනම් අපේ දිවට දැනෙන රස જાති මොනවද කියලා බැලුවාම ඒ හැම එකක්ම කර්මානුරූපීව දැනෙන්නේ. සමහර කට්ටියට පුංචි කාලේ ඉඳලාම ලේ රස තමයි ලැබෙන්නේ කටට. ඇයි? මිනිස්සු අමුවේ මරලා, සත්තු අමුවේ මරලා ඒ සත්තුන්ගේ මස් මාංශ අමුවෙන් කාලා, ලේ බීලා මේ විදියට යක්ෂ භූත පෙරේත ලෝකවල ඉඳලා, තිරිසන් ලෝකවල ඉඳලා මස් අමුවෙන් ලේත් එක්ක කාලා එහෙම පුරුදු වුණාම මේ ජීවා ප්‍රසාදය තුල තියෙනා වූ මොකද්ද කර්මය කියලා බලනකොට ලේ මසුත් එක්ක ඕනේ නිතරම ලේ කුයිලේ ඕනේ මස්වල තියෙන ඒ පිලි ගඳ Tamanට ඕනේ මේකට මේ ප්‍රසාදය ගොඩාක් කැමති. තිරිසන් බවවල කල්ප ගණන් බව 500 දා හිටියාම හැමදාම හම්බෙන්නේ මොනවද මස් කෑල්ලක්නේ. කවුරු හරි සතෙක්ගේ ඇඟට පැනලා මරාගෙන ඉරාගෙන කෑවාම ඒ සතාගේ සම්පූර්ණ ලේත් එක්ක මාංශය මේ දිව රස බලනවා. එහෙනම් මේ රිසේ දිවේ ඒ රස දැනෙනවා, තැවරෙනවා. ඒක ප්‍රසාදයක් වශයෙන් කර්මයක් වශයෙන් තැම්පත් වෙනවා. බැරි වෙලාවත් මිනිසත් භවයට ආවම අර තිරිසන් භවවල භව ගානක් මේ සත්තු කාලා මිනිස්සු කාලා ලේ අමුවෙන් බීලා මේ කර්මයට අනුව මස් කැල්ල දකින්නකොට මුළු ඇඟම වෙවුලනවා කනකන් ඉන්න බෑ කොච්චර විනයක් තිබුණත් කොච්චර නීතියක් තිබුණත් එයාගේ මුළු සර්වාංගෙම දඟලනවා අරක ගන්න අරක ගන්න කන්න කන්න කියලා කවුරු බැන්නත් කමන්නේ පස්සේ බැනුම් ආගන්න බැරිය දැන් කමෝ. ඒ කියන්නේ එයා ඒකට ඇබ්බැහි වෙලා, වසී වෙලා අර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනා මත්පැන් බොන කෙනා ඒකට ඇබ්බැහි වෙනවා වාගේ මේ ලේ කුයිලේට මේ මාංශයේ තියෙන පිළිගඳට එයා ඇබ්බැහි වෙනවා මේක ජීවා ප්‍රසාදයේ තියෙන කර්මයට අනුව සිදුවෙන එකක් මොනතරම් ප්‍රනීත තපෝහාහාර අදලා එයාගේ ಗುಣධර්ම වැඩෙන මොනතරම් පලාජාති ව්‍යංජන જાති ඇදුවත් ඒ මස් කැල්ල කනවා වාගේ එයාට ඒ සන්තෝෂේ නෑ. ඇයි? මේ ජීවා ප්‍රසාදය ඇදිලා තියෙන ලේ කුයිලට උරු වෙන්න. මස් කුයිලට පිළිවෙලට තමයි මේක උරු වෙලා තියෙන්නේ. ඒ නිසා වෙන වටිනා දේවල් කොච්චර දුන්නත් ධාන්‍ය ಜಾති ගන්න කැමැතිම නෑ. මලකුණු වලට මේ දිව ගොඩාක් කැමතියි. එහෙනම් අපි ගන්න ආහාර වලින් අපගේ චරිතය මොකද්ද? පෙර භවයේ ඉතියේ කොහෙද? මොනවද පෙර භවයේ කාලා තියෙන්නේ? මොන වගේ ආහාරද මේ දිවට උරු කරලා තියෙන්නේ? මේ ඔක්කොම කතන්දර අපි ගන්නා වූ ව්‍යංජන වලින් අපි වළඳන දාන වේල දිහා දැක්කාම කෙනෙකුට හිතා ගන්න පුළුවන්. එහෙනම් අපගේ දිවට දැනෙන සෑම රසයක්ම අපේ කර්මය මොන මොන රසට අපි කැමතිද ඒ සෑම රසයක්ම අපේ කර්මය කර්මානුරූපී වෙන්නේ සමහර අය ඉන්නවා කිරියොදි වලට කැමති ගොඩාක් මිරිස් නැති කිරට උයපු සුදට උයපු ආහාර වලට ගොඩාක් කැමති පළතුරු වලට කැමති එයා කවුද කියලා බලනකොට හැමදාම මිනිසත් භවයේ ඉපදිලා දිව්‍ය ලෝකවල ඉපදිලා මෛත්‍රිය පාරමිතාවක් වශයෙන් වඩනවා නම් කරුණාව, දයාව, පාරමිතා වශයෙන් වඩනවා නම් කිසිම කෙනෙකුට ද්වේෂ කරන්නේ නැත්නම් ලෝක සත්‍යයට ඉන්සා නොකර ජීවත් වෙන විනයගරුක තපස්වරු නම් ඒගොල්ලෝ හැමදාම සරහඩු කෑම තමයි ඉල්ලන්නේ. ඇයි ඒගොල්ලන්ගේ ජීව ඇදිලා තින්නේ සර අඩු කෑම වලින්. ඒ නිසා කිරට උයපු දේවල්, සුදට උයපු දේවල්, එළවලු ಜಾති වලට හරිය කැමතියි. සමහර අය ඉන්නවා මිරිස් ගුලිය පිටින් ගිලිනවා. මිරිස් නැත්තම් ඒ ආරේ ගන්නෙත් නෑ හරියට තරහා යනවා. කොච්චි කරල් පිටින් අපල කනවා. එයා කවුද කියලා බැලුවාම මේ ලෝකේ ඉපදෙන ඉපදෙන සෑම භවයක් ගානේ द्वේෂය වඩලා තරහා වඩලා වෛරය ප්‍රගුණ කරලා මේ ඉන්න සෑම කුරා කුඹියාගෙන් සත්‍යයන්ගෙන්ම වෛරයෙන් පලි අරගෙන ආපු විඥාණය ඒ විඥාණයට අනුව ඇදිච්ච ජීවා ප්‍රසාදයේ තියෙන සැර ඒ නිසා යාට මිරිස් වැඩිපුර දෙන්න ඕනේ. මිරිස් වලින් තමයි එයාගේ සිත සන්තෝෂ වෙන්නේ. එහෙම නැතු වෙනත් දෙයකින් සන්තෝෂ වෙන්නේ වැඩිපුර මිරිස් කරන කෙනාගේ චර්යාව අපට පේනවා හේතුව එයා වෛරය වඩලා ද්වේෂය වඩලා පරිගැමීම වැඩුවයි කියන එකට එක උදාහරණයක් තමයි සත්ත්ව කරුණාව යට කිසිසේත්ම නැහැ. කවුරු හරි සතේ කෑ ගන්නවා නම් ඒ සතා අල්ලලා පොලේ ගන්නවා. එහෙම නැත්නම් සතා මරලා දානවා. කුරුල්ලේ කෑ ගන්නවා නම් ගඩොල් භාගයක් පූජා කරනවා. සමහර රිලවුන්ට වාමිශ්‍ර කරලා කෑම දෙනවා. ඒ සත්තු ඔක්කොම මැරිලා යනවා. ඇයි එහෙම කරන්නේ? තරාව, වෛරය, ద్వේෂය ප්‍රගුණ කරපු විඥානයේ ස්වභාවය. පලි ගැනීම එයාගේ සෑම අණුවකම න්‍යාස්තියකම තැම්පත් වෙලා තියෙනවා. එහෙනම් Tamange දිවට වැඩිපුර රස ගන්නවා නම් ඒ රස මිරිස් රස නම් එයාගෙන් පරිස්සම් වෙන්න ඕනේ වහාම තරහා යන කෙනෙක්. කිරි රසට කැමති නම් නිවිච්ච ආහාර වලට කැමති නම් සුදු ආහාර වලට කැමති නම් එයාට පොල්ලෙන් ගැව්වත් බය වෙන්න එපා. එයාගෙන් අනතුරක් වෙන්නේ නැහැ. ගුටි කාලා එයා ඉවසගෙන යනවා මිසක් කවදාවත් එයා අපෙන් පලිගන්නේ ඒ වගේම තමයි ලුණු රස වැඩිපුර කැමති කෙනෙකුට අපි යම්කිසි වේදනාවක් පීඩාවක් දුන්නාම ලුණු කියන්නේ බයිස්රාවිය බැහැර කරන උපකරණය. එහෙනම් ලුණු වැඩිපුර ගන්න කෙනා ඉක්මනට ඉවත් වෙනවා. ලුණු වලට කැමති කෙනාට මොනාරි වචනයක් කියලා බලන්න ස්ථානින් පිටත් වෙලා යනවා යා. හේතුව එයාගේ වැඩේ බයිස්රාවිය කරන පිටත් කරනවා කියන එක. ඒ වගේම තමයි ඇඹුල් කන කෙනාට ඇඹුල් වලට කැමති කෙනා ඇඹුල් ගැන නිෂ්පාදනය කරනවා. එහෙනම් පීකුදු ක්‍රියාත්මක වෙන්නේ ඇඹුල් වලින් එහෙනම් දරුවේ කුසේ ඇදෙන්න ඕන නම් වැඩිපුර ඇඹුල් දෙන්න ඕනේ දරුවා නිර්මාණය කරන්න. ඇඹුල් වල සංකේතය උත්පාදනය. එහෙම නැත්නම් නිෂ්පාදනය. ඇඹුල් කර කන කෙනාට ඇඹුල් වලට කැමති කෙනාට බැන්නාම එයා වාඩි වෙලා හොඳට කල්පනා කරනවා මේකේ මොනවද නිස්පාදනය කරා මේ ප්‍රශ්නෙට මේම විසඳන්න ඕනේ මේකට මේ විදිහට දෙයක් කරන්න ඕනේ කියලා අලුත් අලුත් දේවල් නිර්මාණය කරනවා නිස්පාදනය කරනවා එයාගෙන් අනවශ්‍ය දේවල් වෙන්නේ අලුත් නිර්මාණමයි වෙන්නේ ඇයි ඇඹුල් වලට කැමති වැඩිපුර පැණි රසට කැමති කෙනා දිව්‍ය ලෝකෙන් ආපු කෙනෙක් කාමසුකල්ලිකාන යෝගයේ අන්තයේ බව ගානක් හිටපු කෙනෙක්. එහෙනම් එයා දුසිතෙන් යාමෙන් තාවතින්සෙන් තවතිසාවෙන් ආවද කියන එක දැනගන්න පුළුවන්. එයා පැණි රස වලට කැමතියි. එහෙනම් එයාගේ ඔක්කොම තියෙන සුභවාදී චේතනා. යාපදේශ ඔක්කොම පැණි දේවල්. අපි දන්නවා අපි ගොඩාක් සන්තෝෂ දෙයක් කතා කරනවා නම් ඒකට සංඥාවක් වශයෙන් අපි කැවිලි තමයි දෙන්නේ. දරුවෙක් ඉපදුනා නම් අපි ඒගොල්ලන්ට සූ කිරි දෙනවා කැවිලි දෙනවා. ඇයි මේ සංකේතයේ අපි පෙන්눔 කරනවා අපට සතුටුයි කියලා. එහෙනම් සතුටු වෙන සිත සතුටින් සිටින සිත ප්‍රීතියට සන්තෝෂෙන්ට ගොදුරු වෙන සෑම සිතක්ම නිතරම පැණි රසවලට කැමතියි. පැණි රස වැඩිපුර ගන්නවා ඒගොල්ලෝ. එහෙනම් මේ පැණි රස කන කෙනෙක් ළඟට ගිහිල්ලා අපි නිඳා කරලා පීඩා කරලා බැන්නාම එයාගේ ප්‍රතිචාරය තමයි ඒකෙන් සතුටුදායක එකක් වෙනවා. බලන්න පුදුමාකාර තරාවක් යනවා නේද උපාසක මහත්තයා බලන්න මෙච්චර බනලත් වැඩක් වුන්නේ නැහනේ බලන්න මගේ ඉසකෙස් ගා කළු උනේත් නැහැ සුදු උනේත් නැහැ මෙච්චර මාන්සියලා බනිනවට වඩා මට පාරක් දෙකක් ගැවුවා නම් සන්තෝෂ වෙන්න පුළුවන් මට වේදනාවක් දුන්නයි කියලා මේක තුලින් මොකවත් මට උන්නේ නැහැ කියලා අර රසවත් ධර්ම කාරණාවක් කියනවා මිනිස්සයෙකුට වැඩක් වැරදිලා ඒ මිනිස්සයාට අලාභයක් වුණා. ඒ මිනිස්සයාට කියනවා රසවත් දෙයක්. බලන්න මේ දේ වැරදුන ඉන්න නේද මේ අත්දැකීම ලැබුණේ. එහෙනම් හරි ගියා නම් මේ අත්දැකීම ලැබෙන්නේ නැහනේ. එහෙනම් මේ අත්දැකීම ලැබෙන්න මේ පාඩු වුණාට කමන්නේ මේ පාඩුවෙන් අලබාවෝ අත්දැකීම තුලින් නැවත වැරදෙන්නේ නැතුව වග බලා ගන්නයි කියන රසවත් කාරණාවක් කියලා එයාගේ සිත අදා ගන්නවා, සන්තෝෂ කර ගන්නවා. එහෙනම් මේ සෑම රස જાතියක්ම මේ දිවට ලැබෙනකොට මේ දිවේ තින කර්මානුරූපීවයි මේක ලැබෙන්නේ. සෑම රසයක් තුලින්ම කර්මයක් පේනවා. ඒක අපේ පෙර භවයේ පුරුදු කරපු කර්මය එකතු කරපු කර්මයට අනුව සිදුවන්නා. එහෙනම් අපි දැක්කා අපගේ ජීවා ප්‍රසාදය අපගේ කර්මානුරූපීව තමයි මේ රස જાති ස්පර්ශ කරන්නේ. එහෙනම් අපේ කායික චර්යාව තරහා යනකොට නැකිట్లా යනවා, කලබල වෙනවා, අතපය දිගහැරෙනවා, අත් උස්සලා ඇඟිලි දික් කරලා කතා කරන්නේ. ඇයි මේ චර්යාව වෙනස් වෙන්නේ? මේක තුල තියෙන පොට්ටබ්බ ප්‍රසාදය ඇදිලා තින්නේ චර්යාවලින් ප්‍රතිචාර දෙන කර්මයට. එහෙනම් සෑම චලනයක්ම ඉරියව්වක්ම අපගේ කර්මයට අනුව තමයි වෙලා තියෙන්නේ. එහෙනම් අපේ සිත තුළින් නිර්මාණය වෙන සිතුවිලි අපේ කර්මයට අනුවයි සිතෙන්නේ. අපි ගොඩාක් රාගයට කැමති නම් ඒ විඥානේ වැඩිපුර එන්නේ මොනවද? රාග සිතුවිලි. වැඩිපුරම තියෙන්නේ කැමැත්ත ලෝභයට නම් දකින දකින දේවල් එකතු කරන්න ඇති වෙන්නේ ලෝභ සිතිවිලි. වැඩිපුර අපි කැමති द्वේෂයට නම් වැඩිපුර ඇති වෙන්නේ තරහා සිතිවිලි, නිന്ദා අපාස සිතිවිලි. වැඩිපුර අපි කැමති මෝහයට නම් මුලා වෙන අතරමං වෙන සංසාරේ හැමදාම විඩාවටපත් වෙන සිතිවිලිමයි පාළ වෙන්නේ. එහෙනම් මේ චෛතසිකය තුල ඇතිවෙන සිතිවිලි අපේ කර්මයට අනුව අපගේ පොට්ටබ්බේ ඇතිවෙන චර්යාව අපගේ කර්මයට අනුව අපගේ අසතුලින් නිර්මාණය වෙන සෑම රූපයක්ම වර්ණයක්ම නිර්මාණය වෙන්නේ පේන්නේ අපේ කර්මයට අනුව අපට ඇයෙන සෑම ශබ්දයක්ම ඇයෙන්නේ කර්මයට අනුව අපට ස්පර්ශ වෙන සෑම ගන්ධයක්ම දැනෙන්නේ අපගේ කර්මයට අනුව අපට දැනෙන සෑම රසයක්ම දැනෙන්නේ අපේ කර්මයට අනුව එහෙනම් මේ විදියට අපගේ ජීවිත කාලය පුරාම මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අයම මේ විදියට ගනුදෙනු කරනවා අපගේ කර්ම තමයි මේ ගනුදෙනු කරන්නේ මේ කර්ම ගනුදෙනු කරලා මේ කර්මයේ පැවැත්ම ඉවර වෙනකොට මේක ඉවර වෙලා නතර වෙලා යනවා අපි විසින් අලුත් දේවල් නිර්මාණය නොකර හිටියානම් එහෙනම් මේ භාවනා යෝගියාට වැටහෙනවා ආස්වාස වෙනකොට උස්ම ඇතුල් වෙලා නවතින තැනේ හැමදේම නැවතිලා ප්‍රාස්වාස කරනකොට ප්‍රාස්වාස වෙලා උස්ම පිට වෙලා නැවතෙන තැනේ කර්ම නැවතිලා එහෙනම් මේ සෑම පේනවා ඇයෙනවා ඇඟෙනවා දැනෙනවා සිතෙනවා කියන ආයතන අයේ චර්යාවල් ඇති වෙනවා ඇති වෙලා පවතිනවා පැවතිලා නතර වෙනවා ඉවර වෙනවා එහෙනම් මේ ස්වභාවය තමයි මේ ලෝකේ හැමදාම තියෙන්නේ එහෙනම් මේක ඉබේ ගෙවෙන්න ඇරියනම් මේ වෙලාවටත් අපි රාත් වෙලා සංසාර දුකෙන් අත මිදිලා නමුත් අපි මොනවද කරන්නේ ප්‍රතිචාර දක්වගෙන මේ කර්මය අපට ඕන විදිහට වෙනස් කරගෙන අපිට ඕන විදිහට අපේ මේ පංචකාමයන් විදවන්න ගිහිල්ලා අපි අදත් මේ ලෝකේ ඉපදිලා විඳවනවා මේ ගැඹුරු ධර්මයේ මේ භාවනා යෝගියාට වැටහෙනවා මේ අවබෝධය ඇති වුණාම මේ ප්‍රඥාව පාල වුණාම මේ භාවනා යෝගියාට තේරෙනවා මේ ලෝකයේ ගනුදෙනු කරන සෑම දෙයක්ම ගනුදෙනු කරවලා ඉවර වෙන්න ඇරියානම් අලුතෙන් ඉපදෙන්න කර්ම හදා නැත්නම් තියෙන එක කවදාද ඉවර වෙන්න එපාය. එදාට රාත් වෙනවා. එදාට විමුක්තියටපත් වෙනවා කියන එක ප්‍රත්‍යක්ෂ වුණාම මේ ක්‍රියාව තුළින් ඇතිවෙච්ච ඥාණය තමයි සකු르දාගාමි ඥාණය. එයාට තේරෙනවා මේ විමුක්තියට යන්න ඕන පිළිවෙල මේක කියලා. තමන්ගේ අඩුපාඩු හදන්න මේ කමඨාන වඩන්න ඕනේ මේ විදියටයි. එයා කිසිම දෙයක ප්‍රතිචාර දක්වන්නේ නැහැ. හැමදේම වැඩ සිද්ධ වෙලා ඉවර වෙන්න හරිනවා. ඇති වෙලා පැවතිලා නැති වෙන්න ඉඩ දෙනවා. මේ ඥාණයටපත් වුනාම මේ භාවනා යෝගියා මේ කමඨාන වඩාගෙන තමන්ගේ තපස් ජීවිතය ගත කරගෙන යනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා මේක කවදානම් ඉවර කරන්නද තව කොච්චර කාලයක් මේක ඉවර කරන්නද? හැමදාම ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. මේක කෙලවර වෙන දවසක් නෑ. ඇයි අපට ඕන විදිහට කෙලවර කරන්න බැරිද කියලා හිතනකොට එයාට හිතෙනවා මේකත් යම්කිසි හේතුවක් මත ක්‍රියාත්මක වෙන එකක් නම් හේතුව වෙනස් කෙරුවොත් මේක මේ භවයේ ඉවර වෙන්න පුළුවන්නේ. අන්න එයාට අදාස පාල වෙනවා ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරගන්න පුළුවන් අපට උවමනාවක් නැතිකම නිසා විද්‍යා දැනුම අඩු නිසා අපි මේක වඩන්නේ නැහැ මේක පුරුදු කරන්නේ මේ ඥානය පාළ වෙනවා මේ ඥානය පාළ වුණාම මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ හැම දෙයක්ම ඇති වෙන්නේ කොහමද ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයටම ගොදුරු වෙන ගෝචර වෙන සෑම සෑම සංස්කාර ධර්මයක්ම සංඥා ධර්මයක්ම අලුත් අලුත් කර්ම නිර්මාණය කරමින් පවතිනවා. ඇයි මේක ඇති වෙලා පවතිනවයි කියලා කියන්නේ කර්ම හැදෙනවා කියන එක නේද? විඳිනවා කියලා කියන්නේම විඳවනවා නේද? එහෙනම් ඈට පේන දේ පෙනිලා පැවතිලා අමතක වෙලා යනවනම් පෙනෙනකොට කර්මයක් ඇදෙනවා. ඒක පෙනිච්ච බව පවතින තාකල් කර්මයක් ඇදෙනවා. නිරෝධ උණයි කියලා කර්මයකුත් ඇදෙනවා. එහෙනම් ත්‍රිකාලික කර්ණයක් මේක තුළ නිර්මාණය වෙනවා. පේනවා කියන එක දැනගත්ත ගමන් මේක පවතින්න පටන් ගන්නවා පෙනිච් එක අතීතය වෙනවා පවතින එක වර්තමානය වෙනවා නවතිනවයි කියන එක දන්න නිසා ඒක අනාගත වෙනවා එනම් පේන රූපය තුල ත්‍රිකාලික කර්ණයක් නිර්මාණය වෙනවා ඇයෙන ශබ්දත් ඇයිච්ච බව දැනගත්ත ගමන් ඒක අතීතයට ගියා එන අතීත කර්මය ඇයිච්ච බව තාම ඇයෙනවනම් මතකේ තියෙනවනම් ඒක වර්තමාන කර්මය කවදාරි මේක තුනී වෙලා නවතිනවා ඉවර වෙනවා ඒක අනාගතය ඇදෙන්න තියෙන කර්මය එහෙනම් ඇයෙන ශබ්ද තුල ත්‍රිකාලික කර්මයක් පවතින බව මේ භාවනා යෝගියාට වැටහෙනවා එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරලා බලනවා කුමක්ද මා විසින් කළ යුත්තේ කියලා බලනකොට ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය තුලම මේ ප්‍රශ්නය ගැඹුරින් පවතිනවා ත්‍රිකාලික කර්මේම නැත්තම් අතීත වර්තමාන අනාගතය කියන තුන් කාල කර්මය මේ සෑම වර්ණයක තුලම ගන්ධයක් තුලම රසයක් තුලම ශබ්දයක් තුලම ස්පර්ශයක් තුලම සිතිවිල්ලක් තුලම පවතිනවා සිතෙනකොට ඒක වර්තමානයේ වශයෙන් තිබුණාට සිතෙන බව දැනගත්ත ගමන් ඒක අතීතේ වුණා. දැනගත්ත සිතවිල්ල වර්තමානයේ බවට වුණා. ඒක තුළ ඇතිවෙන කර්මය ප්‍රතිඵලය අනාගතයේ බවටපත් වෙනවා. එහෙනම් චෛතසික තුලත් කාල ප්‍රභේද තුනක් තියෙනවා. එයාට තේරෙනවා මේක තුල තුන් ආකාර ක්‍රමවේදයක් තියෙනවා. ඒවං තිපරි වට්ටං දුආදසාකාරං කියන මේ ධම්සප්පවතුන් සූත්‍රය දැන් Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා මේ සෑම කාරණාවක් තුළම සංඥා සංස්කාර ධර්මයක් තුළම ආකාර තුනක ක්‍රියාවලියක් පේනවා අතීත වර්තමාන අනාගත කියලා. එහෙනම් අතීතය කියලා කියන්නේ මොනවද දුක? ඒක ඉවර වෙච්ච එකක් මතක් කරනවා කියන්නේ ඒක නැවත නැවත ප්‍රගුණ වෙනවා දුක. අනාගතය කියලා කියන්නේ සුඛයි ඊන ලෝක අනාගතයේ මේ මේ දේවල් ලැබෙයි කාම සුකල්ලිකාණිය. වර්තමානයේ කියලා කියන්නේ පවතිනවා මධ්‍යස්ථය, ඒ කියන්නේ මධ්‍යමා ප්‍රතිපදාන යෝගයේ අන්තය. එනම් මධ්‍යම ප්‍රතිපදාන යෝගයේ අන්තය අත්තකල මතාන යෝගාන්තය කාමසුකල්ලිකාන යෝගාන්තය කියන මේ අන්ත තුන මත මේ සෑම ක්‍රියාවලියක්ම සිදු වෙනවා කර්ම ගනුදෙනුවක්ම සිදු වෙනවා කියන ගැඹුරු ඥාණය පාළ වෙනවා ඇස ක්‍රියාත්මක වෙන්නේ අන්ත තුනෙන් කන ක්‍රියාත්මක වෙන්නේ අන්ත තුනෙන් නාසය ක්‍රියාත්මක වෙන්නේ අන්ත තුනෙන් දිව ක්‍රියාත්මක වෙන්නේ අන්ත තුනෙන් කය ක්‍රියාත්මක වෙන්නේ අන්ත තුනෙන් සිතේ සිතවිලි ඉපදෙන්නේ අන්ත තුනෙන් මේ සෑම ආයතනයක්ම අන්ත තුනේ ධර්මතාවයට අනුව අන්ත තුන මුල් කරගෙන ක්‍රියාත්මක වෙන බව කර්ම නිර්මාණය වෙන බව මේ භාවනා යෝගියාට වැටහුණාම මේ භාවනා යෝගියා අනාගාමි ඵලයටපත් වෙනවා සාමාන්‍ය රූප පෙනිච්ච ශබ්ද ඇහිච්ච කෙනාට ඒ ශබ්දවල තියෙන ක්‍රියාවලිය කර්මය වැටෙනවා ඒ කර්මය තුල ඇති වෙලා පැවතිලා නිමා වෙලා යන ස්වභාවිකව නිරෝධ වෙන ක්‍රමවේදය වැටුණා දැන් වැටෙන්නේ වෙන එකක් මේ ඈත පේන සෑම දෙයක් තුලම අන්ත තුනක් පවතිනවා තුන් ආකාර ධර්මයක් පවතිනවා මේ තුන් ආකාර ධර්මේ නිරෝධ කරලයි නිවන් දකින්න ඕනේ එහෙම නැතුව අතීතේ නවත්තලා වර්තමානයේ නවත්තලා අනාගතේ නවත්තලා එකකින් මේක යන්න බෑ මේක අන්ත තුනකින් නිර්මාණය වෙච්ච ධර්මතාවයක් සෑම ආයතනයක්ම අන්ත තුනෙන් ක්‍රියාත්මක වෙන බව මේ ප්‍රත්‍යක්ෂ වෙච්ච මේ ඥාණය අනාගාමි ඵලයට ඉමිකම් කියනවා මේ විදියට මේ කමඨාන තුලින් ආස්වාස වෙනකොට උස්ම ඇතුල් වෙලා නැවතෙන තැනට සිත තබලා ප්‍රාස්වාස වෙනකොට උස්ම පිටත් වෙලා නවතින තැනට සිත තබලා මේ භාවනා යෝගියා වඩපු කමඨානේ උත්තරීතර ඵලය තමයි අනාගාමි වෙනකන් මේක තුලින් ඥාන වැඩිලා අවබෝධ ඇති වෙලා මේ විඥානේ ඉදිරියට ඇවිල්ලා මේ විඥාණයට පුළුවන්කම තියෙනවා තමන් මේ කරගෙන යන ක්‍රමවේදය මොකද්ද කියන එක වටා ගන්න දැන් එයාට අවබෝධය වැඩි. මේ අවබෝධ ඥානය තුලින් මේ භාවනා යෝගියා කල්පනා කරනවා අන්ත තුනෙන් මේක හැදෙනවා මේක ඉබේ ක්‍රියාත්මක වෙලා නවතින බවක් දන්නවා කවදා නවතීද කියලා ඒක දන්නේ නැහැ හැබැයි කවදාරි දවසක මේක නිරෝධ වෙනවා හැබැයි අන්ත තුනකින් මේක ක්‍රියාත්මක වෙන නිසා මේක ඉක්මනට නිරෝධ කරන ක්‍රමයක් මේක තුල තියෙනවාද කියලා බලනකොට එයාට තේරෙනවා ඇතිවෙච්ච දේ මතක තියාගෙන ඉඳීම දුක අනාගතයේ වෙන්න තියෙන දේ යහපත් ලෙස වෙනවනම් කර්මානුරූපී වෙනවනම් ඒක බලාපොරොත්තු වෙන එක දුකක් එහෙනම් පවතින දේ කර්මය දැන් පරිසම් දීලා දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එහෙනම් සිදු වෙමින් පවතින කර්මය මෙනෙහි කළාට මොකවත් වෙන්නේ නැහැ. හේතුව දැනටමත් ඒක පරිසම් දෙමින් තියෙන නිසා. පරිසම් දීලා ඉවර වෙච්ච එක මෙනෙහි කෙරුවොත් අලුත් කර්මයක්. අනාගතයේ පරිසම් දෙන්න තියෙන එක මෙනෙහි කෙරුවාම වර්තමානයේ ඒක අලුත් කර්මයක්. හැබැයි දැන් පරිසම් දෙන එක මෙනෙහි කළාම කිසිම කර්මයක් ඇති වෙන්නේ මේ ඥාණය පාලෝනාම අරියත් මාර්ගයටපත් වෙනවා. දැන් එයාට නිරෝධගාමිනී ප්‍රතිපදාව ප්‍රත්‍යක්ෂ වෙලා එහෙනම් මේ අනාගාමී ඵලයේ ඉන්න අරියත් මාර්ගයේ ඉන්න ශ්‍රාවකයා ගොඩාක් සන්තෝෂ වෙනවා මේ කර්මය ඇති වෙලා පැවතිලා නිරෝධ වෙලා යන එක ඇත්ත මේක කවදාරි දවසක ඉවර වෙලා අරියත් ඵලයෙන් කෙලවර වෙන එකත් ඇත්ත මම ක්‍රමානුකූලව ටික ටික කර්ම ඉවර කරගෙන නිවනට ලං වෙන එකත් ඇත්ත හැබැයි මේ ලබාපු මිනිසත් භවයේ විනාඩි 8න් රාත් වෙන්න පැය 7න් රාත් වෙන්න දින 7න් රාත් වෙන්න සතියෙන් සති හතෙන් මාසයෙන් මාස හතෙන් අවුරුදු හතෙන් උපරිමෙන් රාත් වෙන්න ක්‍රමවේදය මම හොයාගත්තා. ඒක තමයි ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයම මේ නාම රූප වර්ණ ගන්ධ රස ඕජා ශබ්ද ස්පර්ශ කියන ධර්මයන් එක්ක ගනුදෙනු කරනවා මේ ගනුදෙනු කරන සෑම එකක්ම අන්ත තුනකින් ගනුදෙනු කරනවා මේ අන්ත තුනේ වර්තමාන අන්තයේ සිට තබලා සීය පැවතුවොත් මේ කිසිම කර්මයක් නැවත අනාගතේ වෙනකන් යන්නේ නැහැ. මේක අතීතයට යන්නේ නැහැ. මේක එතනම පරිසම් දීලා එතනම ඉවර වෙනවා. ඒ කියන්නේ මේ ලබාවු මිනිසත් භවය අවසාන භවයේ බවටපත් වෙනවා. ඒකාන්ත වශයෙන්ම අපි මේ මිනිසත් භවයේම රාග ඵලයටපත් වෙනවා කියන ඥානය පාළ වෙලා මේ භාවනා යෝගියා දැක්ක ගමන් දැක්ක බව දැනගන්නේ පේනවා කියන එක තුළ සීය පීඨනවා. එහෙනම් පෙනෙයිද කියන සැකය යට නෑ. ඒක අනාගතයක නෑ. ඉතල නෑ. පෙනුනද කියලා ඇහුවාම යකිනන් නෑ. පෙනෙමින් සිටිනවා. පේනවා තාම කියලා කියනවා. එහෙනම් ඇයින බව දැනගත්තද කියලා අනකොට නෑ. තාම ඇයෙනවා. ඒ කියන්නේ එයා වර්තමාණයට සමවැදිලා වර්තමාණය තුල ජීවත් වෙනවා. රාතන් වහන්සේ නමක් මේ ලෝකේ ජීවත් වෙන්නේ කොහොමදයි කියලා තථාගතයන් වහන්සේගෙන් විමසුවත් භාග්‍යතුන් වහන්සේ දෙන උත්තරය තමයි රාතන් වහන්සේ පැය 24 තුලම 100න් ඉන්න නිසා වර්තමානයේ පවතින නිසා මොහොත තුල පවතින නිසා කර්ම හැදෙන්නේ උන්වහන්සේ කර්ම හදන්නෙත් නැහැ. උන්වහන්සේට කිසිම මොහතක ඉපදීමට හේතුවක් නිර්මාණය වෙන්නෙත් නැහැ. එහෙනම් කල්පනා කරලා බලන්න අපි මේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයේ පේන දේවල්, ඇයෙන දේවල්, දැනෙන දේවල්, ඇඟෙන දේවල්, සිතෙන දේවල් අදන්න ගිහිල්ලා අපි අලුත් අලුත් කර්ම හදාගෙන අපි රටපටල ගත්තේ නැද්ද? අදන්න ගිහිල්ලා අලුතෙන් කර්ම හදාගෙන නැද්ද? ඉපදීම නවත්තන්න ගිහිල්ලා අනේක ಜಾති වාරයක් ඉපදෙන්න හේතු වලට හිමිකම් කියන්නේ නැද්ද? එහෙනම් මේ විඥානයේ තියෙන මේ අඩුව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මේ කමඨාන තුලින්. එහෙනම් අපගේ ජීවිතයේ අපේ නිවන් මාර්ගය මේ කමඨාන බවටපත් වුණා. ඒ තමයි ආස්වාස වෙනකොට ඇතුල් වෙන අවාතයේ අවසාන කොටස නවතිනවා. ඒ නැවතිච්ච තැනේ සිත පීඨීම. ඒ වගේම තමයි ප්‍රාස්වාසය පිටවි අවසන් වෙනකොට ඒ අවසන් වෙන ස්ථානයේ නවතිනවා. ඒ අන්තිම තැනේ නවතින තැනේ සිත පීඨවනවා. මේ විදියට ආස්වාසය ඇතුල් වී උස්ම නැවතෙන ස්ථානයේ සිත පීඨවීම ප්‍රාස්වාසය පිටවි උස්ම නැවතුන තැනේ සිත පීඨවීම කියන මේ කමඨාන් දෙක තුලින්ම අපට නිවන් දකින්න පුළුවන් ඒ ස්ථානයේ මේක නවතිනවා එනම් ආස්වාසයේත් අපි බැඳිලා නැහැ ප්‍රාශ්වාසයේ බැඳිලා නැහැ. ආශ්වාස ප්‍රාශ්වාස දෙකම මධ්‍යස්ථගත වෙච්ච නැවතිච්ච තැන අපි ඉඳලා තින්නේ. ඒ කියන්නේ කර්ම නිර්මාණය වෙන්නේ නැති තැනේ. එහෙනම් ඇතිවෙච්ච කර්මය තුල යම්කිසි ක්‍රියාවලියක් පවතිමින් තිබෙනවා. ඒක අතීතයේ වෙමින් පවතිනවා. අනාගතයේ ඒකට ප්‍රතිඵලයකුත් තියෙනවා. හැබැයි වර්තමානයේ කර්මය පරිසම් දෙමින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා නම් ඒකේ තවත් අලුතෙන් පළ දෙන්න දෙයක් නැහැ. ඇයි මේ වෙනකොටත් ඒක පරිසම් දීලා ක්‍රියාකාරී තත්වයේ තිබෙනවා. එහෙනම් මේ ක්‍රියාකාරී తত্ত্বය මත සිත පීටලා භාවනා කිරීම තමයි මේ කමඨාන තුලින් ඇතිවෙනා වූ අවසාන ඥාණය අරියත් ඥාණය එහෙනම් මේ ඥාණයට සමවැදිලා අපි මේ ලෝකයේ සෑම කර්මයක්ම දකින්න ඕනේ කොහමද? දකින බව, පෙනෙන බව දැනගෙන අපි වර්තමානයට සමවදිනවා. ඇහුනේ මොනවද කියලා සාකච්ඡා කරන්නේ තව මොනවා ඇයිද දන්නේ කියලා බලාපොරොත්තු වෙන්නේ දැන් මේ අවස්ථාවේ ඇයෙන්නේ මොනවද ඒක මත විතරක් සීය පවත්නවා රස જાති කනකොට මොනවද දැන් කෑවේ කියලා රස ගැන විමසන්නේ ඊයේ මොනවද කෑවේ මීට වඩා රස කාලා තිනවද කියලා අතීතයට සිත යවන්නේ තව මොනවා මොනවා පූජා කරයිද දන්නේ එත මොනවා ලැබෙයිද අද දවල් දානෙට මොන වගේ දේවල් ලැබෙයිද මොන වගේ රස හම්බෙයිද එහෙම අනාගතයේ සිත පීඩන්නේත් නැහැ දැන් ලැබිලා තියෙන්නේ දැන් මේ කර්මයේ ක්‍රියාත්මකයි මේක ක්‍රියාත්මක වෙලා පවතිනවා ඒක තුළ ඉඳලා මේක තමයි ලැබෙන්න තිබිච්ච දේ ලැබිච්ච දේ ලැබෙමින් පවතින දේ ඒ වර්තමානයේ තුල ඉඳගෙන සන්තෝෂයෙන් වළඳනවා එහෙනම් මේ විදිහට අපි ඇස්වලට පේන සෑම රූපයක්ම වර්තමානයේ ඉඳගෙන ඒක අපට වළඳන්න පුළුවන් නම් කන් වලට ඇයෙන සෑම ශබ්දයක් තුළම වර්තමාන දේ අපට වළඳන්න පුළුවන් නම් අපට දිවට දැනෙන රසජාති හැම දෙයක්ම වර්තමානයේ ඉඳගෙන වළඳන්න පුළුවන් නම් නාසයට ලැබෙන ගන්ධය සුවඳය වර්තමානයේ ඉඳගෙන වළඳන්න පුළුවන් නම් අපගේ කයට ලැබෙන සෑම ස්පර්ශයක්ම වර්තමානයේ ලැබෙන බව දැනගෙන වැදෙන බව දැනගෙන රිදෙන බව දැනගෙන අපට වර්තමානයේ වළඳන්න පුළුවන් නම් සෑම චෛතසිකයක් තුළම වර්තමානයේ තුල ඉඳගෙන අතීතයේ අනාගතයේ මෙනෙහි නොකර ඉන්න පුළුවන් නම් අන්න මේක තමයි අපේ අවසාන භවය මේක තමයි අපේ සංසාර විමුක්තිය අපි නැවතුණ භවය අපගේ නැවතීම එතන තමයි තියෙන්නේ එහෙනම් ආස්වාස වෙන විට උස්ම ඇතුල් වෙලා නැවතිච්ච තැනින් සිට පීඨවීම ප්‍රාශ්වාස වෙනකොට උස්ම පිටත් වෙලා නැවතිච්ච තැනේ සිත පීඨවීම කියන මේ කමඨාන් දෙකේ දැන් අපි කොහමද ආයතන අයතුල සිත පීඨවන්නේ වර්තමානය තුල ඒ කියන්නේ ඇතුල් වෙන දේ තුල අනාගතයේ මතුවෙන දේ තුල ඒ දෙකෙන්ම සිත පීඨන්න වර්තමානයේ පවතින දේට සමවදිනවා එහෙනම් මේ කමඨාන අපගේ ජීවිතයේ අපේ විමුක්ති කමඨාන බවට පත් වුණා ආනාපාන සතිය අපගේ ආස්වාස ප්‍රාස්වාසය අපගේ බඹයක් විතර උස තියෙන මේ කයේ එක ආයතනයක ක්‍රියාවලියක් ඒ ආයතනයේ ක්‍රියාවලිය මොනතරම් දක්ෂ වුණාද අපගේ විමුක්තිය අපට සලසලා දෙන්න එහෙනම් මේ ආයතනයට පුළුවන්කම තිබුණා අපගේ ජීවිතය මේ දුකෙන් ගලවා ගන්න අපගේ විමුක්ති මාවත එලි කරන්න අපගේ ප්‍රඥාවේ අඩුපාඩු කොච්චර තිබුණත් මේ ආස්වාසයට ප්‍රාස්වාසයට පුළුවන්කම තිබුණා ඒ විඥානය අවබෝධයෙන් පුරවලා ආර්ය ජාතියේ උත්පත්තිය ලැබලා එයාව බේරගන්න එනම් තමන්ගේ පීඨ තමන් විතරයි මේ ලෝකේ තමන්ට තරම් වෙන කාටවත් ඊට වෙන්න බෑ කියන තථාගත පණිවිඩය මෙතන සම්පූර්ණ වුණා නේද තමන්ගේ කල්යාණ මිත්‍රයා තමන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ආස්වාස ප්‍රාස්වාසයේ කියන මේ ආනාපාන සති කමඨාන අපගේ කල්යාණ මිත්‍රයා වුණා නේද? එහෙනම් මේ ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරන්න අද හිඳලා මේ තප්පරේ හිඳලා මේ කමඨාන අපි වඩමු සෑම මොහොතක් තුළම මේ භාවනාවේ අපි රැඳෙමු අපි ලබාපු මිනිසත් භවයේ තුල ආස්වාසයට ඇලෙන්නේ නැතුව ප්‍රාස්වාසයට ගැටෙන්නේ නැතුව ඇලීම් ගැටීම් දෙක මත නැවතිච්ච ස්වභාවය කියන ඒ වර්තමානයේ සිට පීඩවමු එනම් මේ විදියට අපගේ ජීවිත කාලය පුරාම ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය පුරාම මේ කමඨාන වඩලා ක්‍රමානුකූලව මේ කමඨාන තුලින් මේ ඥානයන් පාල කරගෙන ඒ ඥානයන් උපයෝගී කරගෙන ඉදිරි ඥානයන් පාල කරගෙන ක්‍රමක්‍රමයෙන් ලෝකෝත්තර ජීවිතය වර්ධනය කරගෙන මේ ලබාපු මිනිසත් භවය ඒකාන්ත වශයෙන්ම අවසාන මිනිසත් භවයේ වශයෙන් පත් කරගෙන නිවනින් පිරිනිවෙන්නට අවශ්‍ය කටයුතු මේ කමඨාන් දේශනාව තුළින් මේ අවවාද අනුශාසනාව තුළින් අපි සියලු දෙනාටම සිදු වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම පෙරුවන් සරණයි